පෙරවන් සරණයි. අහස මේ මේ වෙලාවේ පොඩි දෙයක් පොඩි වෙලා කතා කරන්න පුළුවන්ද? ඔකේ. අරන්ත මේ මොකද පොඩ්ඩක් දැනගන්න අවශ්‍යනේ මේ ඇත්තටම අපි මේ ප්‍රායෝගික අපි මේ ගිහි ජීවිතය තුළ ඇත්තටම මේ ප්‍රතිපදාව කියන එක යනකොටයි සහ පැවිදි ජීවිතය තුළ මේ ප්‍රතිපදාව යනකොටයි ඇත්තටම ලොකු මේ වෙනසක් තියෙන ඉගෙනේ දැන් සාමාන්‍යයෙන් අපි අර එන සත්‍ය දැකලා නැත්නම් පිටින් එන බාහිර දේවල් එක්ක අපි ගැටෙන්නේ නැතුව දැන් මේ දැන් වංශික දේශනාවේ මාලා වහලා ඉතින් අපි ඒ අවස්ථාවට එනකොට හැබැයි ආයිත් අපිට ගිහි ජීවිතවලම අර ළඟ ළඟ මේ අවස්ථාවන ගැටීම් සහ අනිත් දේවල් බාහිර දේවල් එක්ක ගැටීම් දැන් ඒත් එක්කම ඉතින් අපිට කල්පනා හෙන්න සාමාන්‍යයෙන් අපි කොහොමද පැය ජීවිත ගණන් දේශනාවක් මානම් අහලා ප්‍රතිපදාවක ඇහුවොත් එහෙම ඒ ඒකත් එක්ක අපිට සෑහෙන දවසක් ඉන්න පුළුවන් මොකද බාහිර තියෙන පරිසරයත් එක්ක සහ සමාජයත් එක්ක තියෙන ගැටීම් සහ සම්බන්ධීන් වලට අඩු හින්දා ඉතින් අපිට අර අර ප්‍රතිපදාව කියන එකේ අර ඇත්තටම හිතන්නේ සමාජලාට මේ හොඳ අවස්ථා වැඩිපුර අවස්ථා ලැබෙන්න පුළුවන් ගිහි ජීවිතය තුළ ඉන්නකොට ඇත්තටම අර මේ ඒ සායිදික පුහුණු වෙන්න නමුත් අර අපේ තහම් පුහුණු හරියට මේ පුහුණුවක් නැති ගමන සහ මූලික ආරම්භයේ ඉන්න ඉඳ අර ඒ ඒ ප්‍රතිපදා දිගටම අර රැඳිලා ඉඳීමේදී අර ගැඹුරු සහගත තත්ත්වෙම මතු වෙනවා මේ ඒකට අපිට ඉතින් අර ප්‍රතිපදාව දිගින් දිගටම පුරුදු කරන එකම තමයි තියෙන්නේ නේද අරෙන්නස් නෑ ඒ අදහස් සම්පූර්ණ වැරදි <laughs> සම්පූර්ණ වැරදි. ඒක දර්ශනය මේක තියෙන්නේ දර්ශනය සමාජයට ගිලිහිලා තියෙන්නේ දර්ශන අවබෝධයේ ඇති වෙනකොට ඔය ඔය අදහස වෙනස් වෙනවා. බුද්ධ දර්ශනය ඇත්තට මුළු සමාජෙම ගිලිහිලා තියෙන්නේ. ඒක නිසා ගොඩක් අය සිතුවිලි වලින් හිතනවා ආ ගිහි ජීවිතේ මෙහෙමයි, කල් ජීවිතේ මෙහෙමයි කියලා. නමුත් පැවිදි ජීවිතය තුළ ඉන්නකොට ඒ භික්ෂුවට තියෙන ප්‍රශ්නේ තමයි එතන මේ කෙලස් පේන්නේ නැති වෙනවා. කෙලස් පේන්නේ නැති වුනහම ඇත්තටම රැවටීමක් තමයි ලක් වෙන්නේ. එතනත් හිරවීම ගොඩකට ලක් වෙනවා. හැබැයි <coughs> ගිහි ජීවිතය තුළ හොඳට විනිවිද පේන්න ගන්නවා තමන්ගේම කෙලස් ස්වභාව. එතකොට හොඳටම දැනෙනවා තමන් තාම දියුණු නැහැ කියලා. තාම මේ නොදියුණුම ස්වභාවය. හැබැයි පැවිදි ජීවිතය තුළ පිට සංගව ගියහ කාලේ කුමක් කරමුද කියන තැනට වැටෙනවා. භික්ෂුන් වහන්සේලා ගොඩක් සමාධිය කියලා අතරමං වෙලා ඉන්න ඕන නිසා තමයි. ඒක නිසා එයා හිතනවා භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා. එයා ගොඩක් අර භාවනා හිර වෙලා ඉන්නේ. අද ගොඩක් අපිට පේන්නේ නිවන් දකලා තියෙනවා. අපිට පේන්නේ හිර වෙලා ඉන්නවා කියලා. හැබැයි ඊට වැඩිය ගිහියන් දිනුනොයි කියලා අපිට පේනවා. අය ගිහියන්ට කෙලස් පේනවා. කෙලස් පේනකොට ගිහියන් දන්නවා දිනු නැහැ කියලා. ඒක නිසා ගිහියන් ගොඩක් සිත හොඳට පේන නිසාම සිත පිරිසිදු වෙනවා. ගිහියන්ගේ ගොඩක් කලාවට අද දිනුවක් පේනවා භික්ෂුන් වහන්සේලාට වැඩි. අපිට ඒක හොඳට කියන්න පුළුවන්. මොකද අපිට සාකච්ඡාවලට ගොඩාක් ගියන් කතා කරනකොට අපිට තේරෙනවා භික්ෂුන් වහන්සේලාත් කතා කරනකොට තේරෙනවා භික්ෂුන් වහන්සේලා පිළිගන්නවා ගියන් ගොඩක් දියුණු වෙනවා කියලා. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල සිව්පසේ තියෙන නිසා අර දුක්ඛාපටිපදා කිප්පාබිඥා කියන එක තියෙනවා. හැබැයි බුදුන් වහන්සේ කියනවා ගිහියන්ටත් දුක්ඛාපටිපදා කිප්පාබිඥා කියලා. ඒක කිප්පාබිඥා කියන එක බුදුනාසේ දෙපැත්තටම කියලා තියෙනවා. ඒක නිසා අර දුක්ඛපටිපදා කියන්නේ ගිහියන් අර රත්නාවට සිව්පසේ නැති නිසා ගිහියන්ට දුක්ඛපටිපදා තුල තමයි ඉන්නේ. හැබැයි වික්ෂ සුඛපටිපදා තුල ඉන්නවා. හැබැයි ගන්ධාභිඥා කියන එක වික්ෂයටත් තියෙනවා. එහෙනම් ගන්ධාභිඥා කියන එක ගිහියටත් තියෙනවා. මෙතන ප්‍රතිපදාව තුළ තමයි මේ වෙනස තියෙන්නේ. සිව්පසේ තියෙන එක නිසා පහසුවක් භික්ෂුවට තියෙනවා කියන තැන. නමුත් අධ්‍යාත්මිකව දියුණු වෙන්න ඒක නෙමෙයි බලපාන්නේ. අධ්‍යාත්මිකව දියුණු වෙන්න බලපාන්නේ අර බුද්ධ දර්ශනයේ පිරිසිදු වීම. දර්ශනයේ ගොඩක් කලාවට අද නූතන යුගයේ වික්ෂුණහන්සලාට දර්ශන අවබෝධය අඩුයි. කියන වෙලාවයි. සමාධිය කියලා අර විසුද්ධි මාර්ගය තුළ තමයි ගොඩක් අය යන්නේ. විසුද්ධි මාර්ගය කියන්නේ බුද්ධ ඝෝෂාමඳුරු ගිය මග යන්නේ. දැන් අපි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරාට පස්සේ මගපල්ලාපීන් අඩු වෙලා තියෙනවා. හැබැයි ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන්න කලින් මගපල්ලාපීන් වැඩි. ඒකෙන් අපිට සාධයක් තේරෙනවා. අද ලියවිලා තියෙන පොත්වල බුද්ධ දර්ශනේ නැති බව. ඒක නිසා ගොඩක් කලාවට අපි මේ පොත්වලින් අපි පෙන්වන සමාජයෙන් පෙන්වන කාරණා නෙමෙයි මේක ඇතුළාන්තේ තියෙන්නේ. ඊට වැඩි ටිකක් ගැඹුරු කාරණාවක් තියෙනවා. ඒක අතර මේ යුගයේ අවබෝධ කරනවා කියන එක ඇත්තටම <laughs> දැන් නම් හැබැයි බුද්ධෝත්පාද නාලිකාව විශාල කටයුත්තක් කරලා තියෙන බව පේනවා. ඒක ඒක බැරි කරනවා. ඒක මම දැන් දීකර මහතා වාසිය තමයි කතා කතා කරලා ඒ ගැටලු නිරාකරණය කරගෙන ඒක පැහැදිලි. එතන ගැටලු නැහැ මම ඒක මම නිකන් අර අතරම දැන් ඔය පොඩි පොඩි දේවල් ඇත්තම වගේ දේශනාවෙන් අපි ඒක දීවිත කර කතාවක සිතිවිලි ආරම්භ කරනවා. ඔබතුමා කියපේකේ පොඩි තියෙනවා ඔබතුමාටත් නොහැටෙන කාරණා. ඒක තමයි ඔබතුමා කියපු ඒ විතක්කවල තියෙන ඔබතුමාට ඒක වැටහෙන්නේ නැහැ කියලා. ඒක තමයි මේ දර්ශනය තුළ දැන් අපේ ආයතන 6 තියෙනවානේ. ආයතන 6 මේ දර්ශනය තුළ මතුවෙන ස්වභාවයක් මේ ආයතන 6 මිදුණු ස්වභාවයක්. ඔන්න ඕක හසුරුවාට පස්සේ ඇත්තටම ගිහි ජීවිතේ ගැටලුවක් නැහැ. මේ මේ සාමාන්‍යයෙන් බැලු බැලමට පේන දේ නෙමෙයි මේ දර්ශනේ තියෙන්නේ. කෙනෙකුට හිතෙනවා මේ දැන් මේ දැන් මේ දැන් අපි ගත්තොත් එහෙම වෙන මෙහෙමයි. දැන් දැන් අත්‍තරම කිව්වොත් තමන්ගේ මේ දිවට දැනෙන රස, එහෙම නැත්නම් නාසයට දැනෙන ගන්ධය, එහෙම නැත්නම් කනට ඇහෙන ශබ්දේ, ඇසට පේන වර්ණේ, සිතට එන සිතුවිලි. මේ එකකවත් ඇත්තටම ඒ මිදුණු අවදිමත් ස්වභාවයක් මතුවෙන්න ගන්නවා දර්ශනය තුළ. ඒක මුකුත් කළා නෙමෙයි එන්නේ. සද්ධර්ම ශ්‍රවණය තුළයි එන්නේ. අවබෝධය ඇති වෙනකොට දර්ශන අවබෝධය තුලින් එන්නේ. ඒක අපිටත් මුලින් ඇත්තටම වැටහිලා තිබුණේ නැහැ. මේක මේ ධර්මය අවබෝධ වෙන කාලෙදී අපිට තිබුණා ඔය ඔය ඔබතුමාට තියෙන ප්‍රශ්නේ. අපි හිතුවා ඔබතුමාට තියෙන ප්‍රශ්නේ සම ආරාණ වලට ගොඩක් ගියා. අපි හිතුවා ආරාණ්‍ය තුලයි මේක පහසු කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි උනේ. ඒ කියන්නේ දර්ශනය අවබෝධ කරගන්න බැරි වුණා ආරාණ්‍ය. ඒකට හේතුව බුද්ධ බුදුන් වහන්සේ දේශනා කළපු බුද්ධ වචනේ හොයාගන්න අපිට තුම් මුල්ලේ තියෙන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානට යන්න උනා. ඒකේ තියෙන සූත්‍ර හොයන්න උනා. එක පැත්තකින් අපිට මේක හොඳ විමර්ශනයක් කරන්න සිද්ධ වුණා. ඒ විමර්ශනය ආරාණ ඇතුළේ කරගන්න බැරි වුණා. හැබැයි විමර්ශනය අපි මේක ඇතුළේ යුද්ධයක් වගේ කළා. මේ මේ මේ ගිහියන් අතර. එතකොට අපිට විශාල අවබෝධයක්ටපත් වුණා. ඇත්තම ඒක ආරාණේදී උනේ එකතන පල් වෙලා හිටපේක. අපි මාස ගණන් ඉන්නව එකම තැන. දන්නෙත් නෑ අන්තිමට ඉන්නේ සමාජයේ කියලා උත්මදිහා බලපන්. නමුත් අපි මෙහෙට ආවට පස්සේ ගිහියන් අතරට ආවට පස්සේ විශාල යුද්ධයක් තියෙනවා. අතරම බුදුන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනේ අවබෝධ වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ කියන්නේ අතරම මේකේ විශාල ගැඹුරක් තියෙනවා මේ දෙයක් නැහැ කියන එකේ. ඒ අසන ඇසට පේන වර්ණය තුළ දෙයක් නැහැ. කනට ඇහෙන ශබ්දය තුළ දෙයක් නැහැ කියන්නේ මේ දැන් අපි කිව්වොත් දැන් රස දිවට රස දැනෙනවා. අන්නාසි කියලාත් දන්නවා. මනෝවිඤ්ඤාණය ඒකත් වෙනවා ධර්ම නැති වෙන්නේ හැබැයි අන්නාසි කියලා දන්නවා. අන්නාසි රසක් දැනෙනවා. හැබැයි දෙයක් වගේ දැනෙන්නේ ඔන්න ඕක තමයි මේකේ තියෙන ගැඹුරුම පරයය. ආයතන 6 මෙහෙමයි. ආයතන 6 මෙහෙමයි. මේ මේ අපි කතා බහ කරනවා. මේ වැඩ කරනවා. හැබැයි එතන මම නැහැ. එතන කෙනෙක් නැහැ. දෙයක් කියලා දැනෙන්නේ නැතිකම. මේක මේක උරගාලා උරගාලා උරගාලා මෙන්න මේක මතු කළා මැනික වගේ ගත්තට පස්සේ ඇත්තටම ඔය කියන ප්‍රශ්නේ නැහැ. ඒවා ඒක ඒ ඒ නතර වෙන්න තමයි තියෙනවා පොඩි කරන්න ඕනේ මෙනේ කරන්න ඕනේ මෙතන තියෙනවා පොඩි රහසක් ඔය අපි දේශනා කරන ධර්මයේ තුල ඔබතුමා හොඳින් මෙනේ කරොත් ඔක අසු වෙනවා ඔක 100ට අසු වෙන හැටි කියනවා ඒක ප්‍රායෝගිකව ඒක අසු වෙන ආකාරය කියනවා ඇත්තටම දැන් එදිනදා වැඩ කරනකොට දැන් එක එක දේවල් සිද්ධ වෙනවනේ ඒ හොඳට 100ට අවදි වෙලා පේනවා මේකකටවත් අයිති නැහැ කියලා ඔන්න ඕක ආරාණෙදි වෙන්නේ කොක ඔබතුමාට ඕන වත්තදා බලන්න පුළුවන් ආරාණයකට ගිහිලා ඒ ඒ ස්වභාවය තුළ හිර වෙන හැටිත් සිත සැඟව යන හැටිත් මෙතනදී මේක අසු වෙන හැටිත් පේන හැටිත් මේක දියුණු වෙන්න ගොඩක්ම අපිට උපකාර වුණේ අපිට කියන්න සිද්ධ වෙනවා ආරාණයට වැඩිය මෙහෙදී. ඒ කියන්නේ ආරාණයට අපිට උපකාර වුණේ මේ මේ මේ මේ අත්‍තරම කිව්වොත් එහෙම මේ ගේහසිත. ඒ කියන්නේ මේ විසිරෙන සිත තියෙන අවිද්‍යාව තියෙන තැනයි නිවනක් තියෙන කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ওই භික්ෂුවක් ඇවිල්ලා බුදුන් වහන්සේට කියනවා මේ ස්වාමීනි ගිහියාගෙන් ජනයාගෙන් වෙන්ව ආරාණ්‍ය උදකලා වාසය කරමි කියලා. ඉතින් බුදුන් වහන්සේ කියනවා එහෙමත් උදකලාවක් තියෙනවා මාන්නේ හැබැයි ඉදබික්කේ බික්කු මේ ශාසනයේ උදකලාව කියන්නේ ඒකට නෙමෙයි මාන්නේ කියලා. ඔන්න බුදුන් වහන්සේ අර උදකලාව කියනවා. ඒ කියන්නේ මේ දිවට රස දැනෙනවා. ඒක අන්නාසි කියලා දන්නවා. හැබැයි ඒක දෙයක් වගේ දැනෙන්නේ නැත්නම් අර බද්දේක රත්නේ තියෙන්නේ. ඒක තමයි අල්ලන්න ඕනේ සිව්ම තැන. අර උදෑසන ඉමිදිරි පාන්දර තනාග දියවිදක දේ දුන්නක් දකීද ඊට පදාලු කෝණකින් දැකිය යුතු කියලා අති සිවුම් කෝණයක් තියෙනවා මෙතන. හැබැයි මේක දකින්න පුළුවන් වෙන්නේ හිත විසිරෙනකොටමයි. ඒ මේක හිත සැඟව ගියාම පේන්නේ අපි මේ දෙපැත්ත පෙන්නන්නේ ආරණේ පෙන්නන්නේ හිත සැඟව යනවා කියලා. මේ පැත්ත පෙන්නන්නේ හිත විසිරෙනවා කියලා. හැබැයි විසිරෙන තැන හොඳට පේන්න ගන්නවා. මේ දෙකම හොඳට කරන හින්දා කරලම තියෙන හින්දා අපි දෙපැත්තම බැට කාපින්ද හොඳටම ඕක දන්නවා. අපි හිතුවේ මුල් යුගයේ අරහෙන් වෙන්නේ කියලා ආරහනේ. නමුත් ඒක නිසා අපි ආරන්ටලා හිටියා. නමුත් එතනදී ඒක එන්නේ හැබැයි ආයිමත් අනිත් පැත්තට එනකොට අර හිත හැම පැත්තටම මේක මෙහෙ වෙනකොට හොඳට සිතුවේ හොඳට එනේවා යන්නේ හොඳට පේනවා. අර කණික සමාධිය කියන එක හොඳට අත්දකින්න ලැබෙනවා. කණික සමාධියක් උපදින නම් සිත විසිරෙන තරක් තියෙන්නත් ඕනේ. ඒ විසිරෙන තැනක විසිරෙන්නේ නැති ස්වභාවයයි කනික සමාධිය කියන්නේ. නමුත් වේදා අතන සිත සංගව යනවා. එතන ටිකක් ඇත්තටම මේ යුගයේ තමයි මේ මේ මේ මේ මේ මේ දර්ශනයේ මේ දර්ශනයත් එක්කයි මේ මේ මේ අභියෝගය තියෙන්නේ. මේකේ තියෙනවා සියුම්ම කෝණේ තමයි ඔන්න ඔය අපි ඔය කියන එක වචන තුළ තියෙනවා මේ අන්නාසි කියලා දන්නවා. දිවට රස දැනෙනවා. අන්නාසි කියලා දන්නවා. හැබැයි ඒක දෙයක් වගේ දැනෙන්නේ නැහැ කියන එක. මොකද්ද කියන එක? ඕක හයතර හයටම එනවා. දැන් ගඳක් දැනෙනවා. පිච්චමලේ සුවඳත් ගන්ධය අග්‍රහණය වෙනවා. ඒතොර සෙන්සර් එක වැඩ කරනවා. පිච්චමලේ සුවඳ කියලා පිච්චමල කියන එකත් මනෝද්වාරයෙන් එනවා. මේකට තියෙන එනවා. මේක මේ මා පිච්චමල කියන එකත් එනවා. හැබැයි ඒක දෙයක් වගේ දැනෙන්නේ මිදීමක් දැනෙනවා. මෙන්න මේක තමයි අනිමිත්ත සමාධිය. මේ සමාධිය තමයි අද මේ අහිමි වෙලා තියෙන්නේ. අපි කොච්චර මේ පොත් ලියා ගත්තත් අපි ග්‍රන්ථ ධූරයේ තුලින් උනේ අපිට මේක අහිමි වෙච්ච එකයි. මේ මෙතනම තමයි අපේ සසරෝගේ නිවි නිදි මිදීම තියෙන්නේ. ඒ වගේම අද බොහෝ අයට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. දැන් ප්‍රත්‍යක්ෂ වීගෙන එනවා එක එක මට්ටම්වලදී මේ කියන මහා දියුණුව. මේ මහා දියුණුව තුළ කිසිම තැනක ගින්නක් තුළ ගින්නක් නැතුව ඉන්න හැකියාව ලැබෙනවා. දෙයක් කියලා හැබැයි දැනෙන ස්වභාවයට ටික ටිකපත් වෙන මතයි එන්නේ ඒක. මේක අර අර අවබෝධය එනවා දර්ශන ඥානය තුළ බාහිරත් දෙයක් නැහැ සිතෙත් දෙයක් නැහැ කියන තැනින් තමයි එන්නේ. එතනින් එනවා සිත පිහිටන තැනක් නැතර අපේ දෙයක් නැහැ කියන තැන තමයි මේකේ ගැඹුරුම. දෙයක් කියන එක මොකද්ද කියන්නේ? මේ සබ්බ සංකාර කියන්නේ සබ්බ කියන්නේ සබ්බ සංකාර කියන්නේ සංකාරක දෙයක් කියලා දැනෙනවා එතන අවිද්‍යාව එතන සංකාර තියෙනවා. හැබැයි දෙයක් කියලා දැනෙන්න දැනෙන්න නැත්නම් අන්න එතන තියෙනවා අර මිදීම. අර ඒතන් ඒ ඒක අර ඒක බැස ගන්න අර නන්දියටත් ඒතන් කියන්නත් අර අජ්ජෝසයත ඉතති කියන්නත් මේකේ තියෙනනේ දෙයක් කියන එක. එහෙම වුණොත් තමයි නන්දියක් තියෙන්නේ, උපාදානෙත් තියෙන්නේ, මෙතන භවයේ තියෙන්නේ. භවය කියන්නේ දෙයක් කියන එකයි. හැබැයි දෙයක් කියන්නේ ඒකයි. භවය දැන් මෙතන මෙතන ඊටාම සිව් මේක මෙන්න දැන් මෙහෙම ගම්. දැන් අන්නාසි කියලා දන්නවා. අන්නාසි දෙයක් වෙන්නේ හැබැයි මේකට තවත් රහසක් තියෙනවා. ඊටාම ගැඹුරු. ඒ කියන්නේ අන්නාසි දෙයක් අන්නාසි දෙයක් වෙන්නේ නැහැ. නමුත් දෙකුත් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාසිත. අන්නාසි කියලා දෙයක් හම්බ වෙන්නේ හැබැයි දෙයක් තියෙනවා. ඒතකොට දෙයක් නැහැ කිව්වේ අන්නාසි කියලා දෙයක් නැහැ කියන එකයි. මේක හරි ගැඹුරුයි. ඔතන ඔය අරූපේ රූපේ කාම භූමිය තුන් භූමිය ජය ගන්න එක තමයි වෙන්නේ. දැන් ඔබතුමා බලන්න අපි අපි දැන් මේ විග්‍රහ කරන සියල්ලම තියෙන්නේ අත්තම කිව්වොත් එහෙම මේ මේ විපස්සනා කණික සමාධිය බුදුන් වහන්සේ ඒකයි යංගි යංගි තථාතර විපස්සති කිව්වේ මේක භාවනාව තුළ නෙමෙයි තියෙන්නේ මේක භාවනාව තුළ තියෙනවා නම් ආරාණේ ලෙසි නමුත් මේක භාවනාව තුළ නෙමෙයි තියෙන්නේ ඒකයි බුදුන් වහන්සේ පස්වක දවස අතහැරලා පටිසම්පාදේ මෙනෙහි කිරීම තුළ අවබෝධ කළා කියන එක අපිත් කියන්නේ ඒකයි අපි කියන්නේ අන්න කොණ්ඩංජට වැටුණා කියන මේක සද්ධාර්ම ශ්‍රවණය තුලක් සිද්ධ වෙනවා කල්‍යාණ මිත්‍රයාගේ මේක පිරිසිදු කරලා අහලා දැනගත්තොත් ඒත් සිද්ධ වෙනවා මේක නුවණින් විමසුවොත් සිද්ධ වෙනවා ධම්මට්ඨේ ඥානය තුළ. එහෙම නැතුව මෙයාට මේ සිතට එන අරමුණ පේනවා කිව්වට එයා නිකන් ඔය නිකන් අර සිතුවිලි වල විඥාණයම තමයි දැක දැකේ. අර ඇත්ත පේන්නේ අර අර විඥාණයට එහා ගිය අවධිය කුසලස්ස උපසම්පදාව කියන එක අසු වෙන්නේ. දෙයක් නැති බව අසු වෙන්නේ. තමයි භික්ෂුව ඉන්නේ. ඒක දකින්නයි. එතන භික්ෂුව, එතන කෙලෙස් සංසිඳෙන්නේ ඒක දැක්කොත් විතරයි. නැත්තම් එතන කෙලෙස් මතමයි ඉන්නේ. අති ගැඹුරුයි. දැන් ඔබතුමා අපිට පොඩ්ඩක් කියන්න ඔබතුමා ගාල්ලේද? කලුපරද. ඔබතුමා මේ අර භාවනා මොනවාද අර යෝග කරන්නේ? එතුමාද? නෑ අර මම වංශ සමග ආ මේ මේ අර පැත්ත මේ කවුද මේ අපේ මූල මේ මේ පැත්තේ මේ කරන මහත්මයා පැත්තේ අපිට මතකෙට මොකක් හරි ඒ වගේ දන්නේ බැංකුව අර නෝ බැංකුවේ කියලා තමයි මට කියන්නේ බැංකුවකට නෙමෙයි පුද්ගලික ආයතනයක තමයි ආ පුද්ගලික ආයතනයක ඒක අදාළ නැහැ අපි කවුද කියලා අඳුනගන්න අඳුනගන්න නැහැ අර හරියට බැංකුවේ කතා කරන්නේ ගොඩක් කරන්නේ මොකද කලුතර ඉන්නවා යෝග කරන කියන්නේ එතුමාත් ගොඩක් දියුණු මට්ටමින් කතා කරනවා. එයා ගාල්ලේ ඉන්නවා ගුරුවරයෙක්. එයාත් ගොඩක් දියුණු මට්ටමින් කතා කරනවා. මොරටුවෙත් ඉන්නවා ගොඩක් ගැඹුරු විෂයන් උගන්වන ගුරුවරයෙක් ඉන්නවා. ඒ එකම කතාහඬ තමයි ගැඹුරු කතාහඬ තමයි කීප දෙනාගෙන තියෙන්නේ. ගුජෝබේ එක්ක වගේනේ. ඒ වගේ පොඩි පොඩි දැන් හරනස දැන් අර පොඩි පොඩි දේවල් අර අපි දැන් ඔබ වහන්සේගේ දේවල් තුල හැමස්තන් අහන නමුත් අර එතනින් අප එතනින් අහද්දි අර එන එන පොඩි පොඩි දැන් ඔබ වහන්සේගේ අනිදේශනා වලින් ඒ මහම දේවල් වලට උත්තර තියෙන්නත් පුළුවන් තමකට ඒවා අර ඒවල අර ටික ටික ඒ අනිවාර්යයෙන්ම ඕවට උත්තර තියෙනවා නමුත් අර ඒවල මර අපිට මතු වෙනකොට ඒවලට මතු වෙනකොට ඔබ වහන්සේගේ මේකට උත්තර ගත්තාම ඒක ආයිත් එතනින් හැට අහනකොට ඒක ගන්නෙ නමුත් ඇත්තටම මේ අපි මේ ගිහි වතේ වැඩ සිටින ආර්යයන් වහන්සේලා කියන තරම් හැම එකටම ගොඩක් ගැඹුරු ඒවාට උත්තර තියෙනවා. ඒ වගේම මේ සමහර එක එක ඒ ඒ දේශනාවල තියෙනවා. දැන් අභිඥා දේශනාවලත් ගැඹුරට එනකොට ඒ ගැඹුරු තැන කියනවා, කතා කරනවා. කොහොමත් අපි නිවන පෙන්වන හින්දා ගොඩක් තැන්වලදී ගැඹුරු තැන යන්තම් හරි කතා කරනවා. දැන් අලවරි ඥාදර්ශන දේශනා, නැත්තම් උපක්ලේශ දේශනා, සූත්‍රවල ගත්තොත් ගොඩාක් ගැඹුරින් කියන්නේ. තාම ගැඹුරුයි මොකද ඒක ආවිතක්ක සමාධි සවිතක්ක සමාධි එතනින් පෙන්නකොට ඔය පරයත් එක්ක පෙන්නන්න. ඒතර පොතේ තියෙන ඒවත් ගලපලා අරගෙන පෙන්නන්න පුළුවන් මොකද බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඇත්තටම මේ වුණා අත්දැකීම එහෙම එහෙම කොහෙවත් තියෙන එකක් නෙමෙයි. දැන් පොතකින් දකින්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ලුණු රහ අත්දකින්න එකක් ඒක පොතකින් අපි කියවට කවදත් බලක් නැහැ. ඒක විඳින්න මේපෑ දකින්න මේපෑ අත්දැකීමක් වෙන්න එපා ලුණු කාලම් බලන්න එපා. අන්න ඒ වගේ මෙතනක් තියෙනවා ඒ ඒකම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ මේක අත්දැකීමක් ලැබෙන්නම ඕනි. මේක අත් විඳින්නම ඕනි එකක් මේ නිවන කියන එක. හැබැයි නිවන අත් විඳින්න ලැබෙන එකක්. හරි පුදුමයි මේක මේ මේ මේ කියන තැන එක අත්දකින් ලැබෙන හොඳින් නුවණින් බැලුවොත්. හොඳින් නුවණින් විමර්ශනය කළොත් ඊටාම් භාග්‍යයි ඒ ටික ඇහෙන එකත් ගොඩක් අය මොකද අපි සෑහෙන මේ කෑන <laughs> පෑන මේ උරච්චි කරලා උරච්චි කරලා උරගාලා ගත් එකක් අපි එක පාර මෙහෙම අරන් පෙන්නන්න යනවා හැමෝටම මේ බලන්න කියලා. එතකොට ඒක හරි ලීසින් යට පේනවා. නමුත් අපි දන්නවා මේක කොයිතරම් අබ්බ අර පොත් අර කළු ගලක් නිකන් පොත්ත පොත්ත පිහිදාලා පිහිදාලා දිය කරනවා වගේ තමයි මේක දැක්කේ. මේ මුලින් ඒක ගන්නකොට මේක මේ තරම් ගැඹුරකට යනවා කියන එක. ගැඹුරු අපි කියන්නේ ගැඹුරු කියන්නේ හේතුව තමයි මේ ක්‍රියා ක්‍රියාවලිය මතුවෙනවා ක්‍රියාසිත මතුවෙනවා ක්‍රියාසිත මතුවෙනවා ඒක එතරම් දෙයක් වගේ දැනෙන එකක් එනවා ඒක මොකද්ද කියන එකක් නැහැ හැබැයි ඊට උඩින් තියෙනවා අර පොත කියලා දෙයක් නැහැ කියන එක ඒම දෙයක්ත් දැනෙනවා අවස්ථා දෙකක දැනීමකට ලක් වෙනවා ඒක අර උඩින් තියෙන එක තමයි සබ්බ සංකර සමතේ වෙන්නේ යටින් තියෙන ක්‍රියාසිත පවතිනවා දිගටම ඒකෙදි භාෂාවක් නැහැ මේක වෝල් වෙන්න පුළුවන්, බිත්තිය වෙන්න පුළුවන්, චාන් වෙන්න පුළුවන්, දෙමලෙන් තව එකක් යනවා. ඒතර ශබ්ද වචන එක ඔක්කොම එක දෙයක් වගේ පෙන්නනවා. අපේ ඊට යටින් ඒ ශබ්ද වලට අයිති නැති දෙයක්ත් දැනෙනවා. ඔන්න ඕකයි කියන්නේ. ඒක තමයි ක්‍රියාසිත ක්‍රියාවලිය. ක්‍රියාසිත මතු වෙනවා ප්‍රභාස්තර සිත අවදි වෙනවා අර ටික අර ටික දිය වෙන්න ඕනේ. තාම ගැඹුරුයි. දැන් පොත කියලා දෙයක් නැහැ කියන එක වෙනයි. හැබැයි එතන දෙයක්ත් තියනවා කියන එක වෙනයි. තේරුණානේ තේරුණානේ යා ලොකු ගැහුවක් අපරානේ ඔය එක කෑල්ල කෑල්ලයි අල්ලගන්න එක වටිනවා නේ ආ අනිත් එක ආරයන්ස් තම පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න ඕන මම දැන් කමකට මේක අහන අයට ඊළඟට වැඩගත් මේ මම නිකන් තනි පුරුදු කරන ක්‍රමයක් පොඩ්ඩක් හිතන්න කියන නරනස පොඩ්ඩ ඒකට මට හරි වැරදි සාමාන්‍යයෙන් අර අපි හිත අපි දැන් දැන් හිත කියන දේ හිත දැන් එතන තන හත ගන්න දෙයක් සාමාන්‍ය ශරීරෙන් හිත මේ කතා කරගෙන හිත හත ගන්න දෙයක් දිනන හිතන්නේ මේ අපි කතා කරන්නේ එතකොට මේ දැන් මම හිතන්නේ දැන් මම දැන් මම බලනවා දැන් මම කම්පියුටර් උත්සාහ කරනවා කොහෙද මේ හිත තියෙන තැන කියන එක හොයාගන්න. හොයාගන්න දෙහිමයි. හරිද? දැන් මම දැන් ඔන්න මම හිතනවා අන්නාසි. අන්නාසි කියලා හිතනකොට මට අන්නාසි එක පේනවා. ඒක මම බලනවා මේ අන්නාසි කියන්නේ අන්නාසි දැන් මට මැවෙනවා නේද? මම පිච්ච මල ගිහම පිච්ච මල මැවෙනවා. පොතක පොත මැවෙනවා මම. ඒකෝට මම මම උත්සාහ කරන සයිට් ඒ ඒ ඒ අපිට රූපේ මැවිච්ච තැන කොතනද? ඒකෝට සාමාන්‍යයෙන් ඒක එතකොට ඒ අර හිත ගිහින් පිටට යන අවස්ථාවක් දැනනවනේ ඒකෝට. ඒක මැවෙන්නේ. මෙන්න මෙහෙමයි. ආත්මය කියන්නේ අරමුණමයි. වෙන ආත්ම කතාවක් නැහැ. ආරම්මණය තමයි ආත්මය කියන්නේ. දැන් ඔබතුමාගේ හිත කොතන තියෙන එතන තමයි ආත්මය තියෙන්නේ. දැන් පොත නම් පොත පොත තියෙනවා නම් ඒ තම මම. ඒක තියෙනවා නම් මාත් තියෙනවා. ඒසෝ මේ අස්ස. ඒ තම මම ඒසෝ මේ අස්ස. එතකොට මේ තම මම නේසෝ මේ අත්තා. එතකොට මේ දැන් ඒ තම මම ඒසෝ හමස්මි අමේසෝ අත්තම මම මගේ මගේ ආත්මය. එතකොට ඒකම තමයි මේ යන්නේ දිගටම. දිගටම යන්නේ ඒකමයි. අර අර අර අර අර බැලුවොත් අර මොකද එතන තියෙන එතන දෙයක් දැන් මෙතන අරමුණ කියන්නේ දෙයක් කියලා ගන්න එකමනේ වෙන්නේ අපි නිවන් දැකලා නම් ආරම්භුනේ නෙමෙයිනේ අපි ඉන්නේ යෝගාවචර භූමියේ එතකොට අරමුණ කියන්නේ දෙයක් කියලා ගන්න එකම ඒතන් කියන්නේ දෙයක් කියන එකනේ එතකොට ඒ තම්මම ඒ සංසය මේස අත්තා කියන්නේ ආත්මය කියන්නේ අත්තා කියන එකනේ. එතකොට ඒක ඒක තියෙනවා නම් ආත්මය තියෙනවා කියන එක බුද්ධ වචනේත් ඒකමයි. අරමුණමයි ආත්මය කියන්නේ. අරමුණ දෙයක් කියලා ගන්න එක ඒකම අජෝසත්‍යයේ ආරූපණ දුතුම් බව බව කියන්නේ මේ අරමුණමයි. ඒතකොට මේ ඔක්කොම අරමුණම තමයි මේ මුළු ධර්මයේම තියෙන ශර සම්පත්තිය උඩයි. ඒක ඒක අවබෝධ වුණොත් මලක් කියලා මලක් කියලා පොතක් කියලා එහෙම අරමුණක් හිතන්නත් එහෙම එන්නත් බෑ. එහෙම එන්නත් බෑ නේද? නෑ ඒක එනවා. ඒක එනවා ඒක නවත්තන්න බෑ. ඒ කියන්නේ අපි දැන් පෘථග්ජන භූමියේ ඉඳලා ඒක අවබෝධ කරගෙන ඒක අවබෝධ වුණා කියන්නේ මුකුත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි දැන්. කන්නාඩියේ වෙනද විදිහටම පේනවා. හැබැයි කන්නාඩි දෙයක් නැහැ කියලා අපිට අවබෝධයි. ඒ කියන්නේ වෙනද විදිහටම දන්නවා මල කියලාත් දන්නවා පොත කියලාත් දන්නවා සේරම දැනුම එකමයි. නමුත් අවබෝධය කියන්නේ එහෙම දෙයක් නැති බවට තියෙන අවබෝධේ අවබෝධේ ඔව් අවබෝධය කියන එක ඇවිල්ලා දැන් කණ්ණාඩිය දෙයක් නැහැ කියලා අවබෝධ වුණා කියලා කණ්ණාඩියේ පේන එක නවතින්නේ නැහැ. කණ්ණාඩිය ඔක්කොම පේනවා. නමුත් අපිට අවබෝධයක් තියෙනවා එහෙම දෙයක් ඇතුළේ නැති බව. ඒ වගේ දැන් සේරම වෙනදා විදියට පේනවා වුණාට එහෙම දෙයක් නැති බවට අවබෝධයක් එනවා. ඒ අවබෝධය තමයි අර මිදීම තුළ අර එකකටවත් අයිති නැති ඇලර්ට් නොවන බැස ගන්න නැති අවදිමත් ස්වභාවයක් මතුවෙනවා කියන්නේ. ඒකයි මොහොතට අවදි කියන්නේ. මේ මොහොතට අවදි කියන එක තුන් කාලයක් නෙමෙයි කියලා අපි කියන්නේ. මේ අතීත අනාගත මේ වර්තමාන කියලා එහෙම කතා කරාට ඒක තුන් කාලයක් නෙමෙයි මේක මේක දෙයක් කියලා ගත්තේ නැති තමයි මොහොතට අවදිය එන්නේ. බාහිර ඇත්ත වෙලා තියෙනකන් කොහොමද තුන් කාලේ තියෙනවා. ආය අතීතේ තියෙන්න පුළුවන් අනාගතේ තියෙන්න පුළුවන් දැනුත් තියෙන්න පුළුවන්. ඒතකොට දෙයක් කියලා තියෙනකම්ම තුන් කාලේ තියෙනවා. ඔය අතීත අනාගත වර්තමානයේ තියෙනවා දෙයක් කියලා ගන්නකම්. අපි දෙයක් කියලා ගත්තේ නැති තැන එතනමයි මුළු ධර්මයේම තියෙන්නේ. භවයත් එතනමයි තියෙන්නේ. භව නිරෝධෙත් එතනමයි. භවය කියන්නේ දෙයක් කියලා ගත්ත එකමයි. භව නිරෝධය කියන්නේ දෙයක් කියලා ගන්න නැහැ කියන එකමයි. එතරම්මයි තුන් කාලෙ මිදීමක් තියෙන්නේ. ඒ හැම සියල්ලම මෙතනමයි ඇත්තටම එකම මොහොතේ එක අරමුණේ තියෙන්නේ. අරමුණේ ආත්මේ තියෙන්නේ. ඒක පොත තියනවා නම් මාත් ඉන්නවා කිව්වේ ඒකයි. ඒ තම මම ඒසෝ හමසේ මේසොත් මම මගේ මගේ ආත්මේ. පොතමයි. ඒ කියන්නේ දෙයක් කියලා දැනෙන එකයි මෙතන තියෙන්නේ. පොත කියලා දෙයක්. පොත කියලා දෙයක් තියනවා කියලා දැනෙන එකයි ආත්මේ කියන්නේ. හැබැයි පොත කියලා දෙයක් නැතුණාට අර පුංචි දරුවාට වගේ ප්‍රබාස්තර සිතේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ මෙතන අර පොත කියලා දෙයක් නැහැ. නමුත් දෙයක් තියෙනවා. ඊටාම ගැඹුරු ඒ කියන්නේ ක්‍රියාසිතා මතු වෙනවා කියන එක. ක්‍රියාවලිය තියෙනවා. නමුත් අර පොත මේසේ ඇඳ කියන ඒවා ඒවා ඒවා හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොත නැති වෙන්නේත් නැහැ. පොත වෙනද විදිහට පේනවා. ඊටාම ගැඹුරුයි නේද එතකොට. පොත <laughs> කියලා දන්නවා. පොත නැති වෙන්නෙත් නෑ. හැබැයි පොත කියලා දෙයක් නැති වෙනවා. හැබැයි ඒ දෙයකුත් තියෙනවා. හැබැයි ඒක පොත කියලා කියන්න බෑ. ඔන්න ඔකයි තියෙන්නේ. පොත කියලා කියන්නේ අපි ගැඹුරුනේ කක තුන් පැත්තට කරගෙනවනේ බලනකොට. ඒක තමයි අරන්නේ. එතකොට හොඳටම තේරෙනවනේ. හොඳටම සුවිසුද්ධම් වෙලා එනවනේ. ඇත්තටම ඒතර ඔක්කොම ප්‍රශ්න විසඳනවා. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ආ බුක් කියන, සිංහල භාෂාවෙන් පොත කියන. ඔක්කොම භාෂාව බොරුවක් වෙනවා. එහෙම වෙන්න බෑනේ. එන එකක් වෙන්න එපා. එකක් වෙන්නේ නැහැ. එහෙනම් ඇත්තටම පොත පොත කියලා දෙයක් නැති වෙනවා කියන එක ඒකයි. එහෙනම් බුක් කියලා දෙයක්වත් නැති වෙනවා. ඔව්. එතකොට ඇත්තට එනවා. ඇත්තටනේ අපි එන්න ඕනේ. රැවටීමන්නේ මේක මේ අපි දාගත්ත ඒවානේ මේ શબ્ද ටික શબ્ද ටික නැති වෙනවා. එහෙනම් පොත කියලා දෙයක්වත් අපිට දැනෙනවනේ. අන්න ඒක තමයි සංඛාර. පොත කියලා දෙයක් අපි බුක් කියනවා. හැබැයි එහෙම දේ පොත කියලා දෙයක් නැතුණාට දෙයක්ත් තියෙනවා. අන්න යටින් එනවා. දැන් බුක් කියලා දෙයක් නැතුණාට දෙයක්ත් තියෙනවා. ඒ දේ ඔක්කොටම සමානයි. පුංචි දරුවට තිබිච්ච එක ප්‍රභාස්වර සිත. <laughs> අන දැන් මතු වුණා. එතකොට දැන් අන්න සිතුවිල්ල දැක්කා පොත කියලා දැන් පොතේ පොත නැති වෙන්නේ නැහැ පොත කියලා තියෙනවා. ඒ කියන්නේ පොත කියන <laughs> මෙතන ඇත්තටම පොත දැන් සමහර අය හිතනවානේ පොත නැති වෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. රාතන් වහන්සේත් දන්නවා මේ පොත කියලා. හැබැයි පොත කියලා දෙයක් නැති බව දැනෙන එක වෙනයි. හැබැයි දෙකුත් තියෙනවා කියන එක වෙනයි. ගැඹුරුයිනේ. පටලවත් පටලවත් දන්නේ නැහැ කියනකොට. නෑ නෑ නෑ නෑ නෑ <laughs> ඒක ඒක නෑ නෑ ඒක ගොඩක් වටිනවනේ ඔය කියන තැන. ඒ කියන්නේ ඒක තමයි ඒ අර අර පිට සුද්ධම වෙලා යන සුද්ධම වෙනවා. ඒක තුන් භූමියම තියෙනවා. තුන් භූමිය මේ අරමුණ කියේ තියෙන්නේ. අත ත්‍රිලෝකනාථ කියන්නේ මෙන්න මේක තමයි බුදු වෙනවා කියන්නේ මේ මෙතන තමයි බුදු වීම තියෙන්නේ. පටිසම්පාදා අවබෝධය කියන්නේත් මේකම තමයි. ඒක අපි අපි ගොඩාක් විග්‍රහ කරලා තියෙනවා මේවා ගැන. අරමුණේම තමයි සියල්ලම තියෙන කෙනෙක් ගැන. එතකොට මේ දෙයක් කියලා දැන් පොත තියෙන පොත කියන අන වටිනාකම කාම භූමිය. එතකොට පොත කියන රූප සංඥා රූප භූමිය. පොත කියන එක පොත කියලා දෙයක් නේ තියෙන කියලා අන්න අරූප භූමිය. එතකොට මේ තුන් භූමියම මේ පොත කියන පොත තියෙනවා නම් තුන් භූමියම තියෙනවා. පොත තියෙනවා නම් තුන් භූමියම තියෙනවා. එතකොට කාම භූමිය තියෙනවා නම් රූප භූමිය අරූප භූමියත් එක්කම තමයි කාම භූමියක් තියෙන්නේ. ඒ පොත කියලා වටිනාකමක් එන්න පොත කියන රූපෙකුත් තියෙන්න ඕනේ පොත කියලා දෙයක්කුත් තියෙන්න ඕනේ. එහෙනම් කාම් භූමිය තියෙනකොට ඔක තුන් භූමියම තියෙනවා. හැබැයි පොතේ වටිනාකමක් නැති වෙන්න පුළුවන්. හැබැයි රූප භූමියේ අරූප භූමියේ තියෙන්න පුළුවන්. හැබැයි පොත කියන වටිනාකමක් නැති වෙන්න පුළුවන්. පොත කියන රූපෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි පොත කියලා දෙයක් තියෙනා වගේ දැනෙන්න පුළුවන්. අන්න අරූපේ. අන්න තුන් භූමියේම ජයගත්ත පොත කියලා දෙයක්වත් නැහැ. එතකොට පොත කියලා අන්න වටිනාකම පොත කියලා දෙයක් වගේ දැනෙන ඒක තුන වටිනාකම ඒ ස්වභාවය තුන් භූමියම මිදලා අන්න පොත කියලා දෙයක් නැතුණාට දෙයක් තියෙනවා. ඒක තමයි ක්‍රියාසිත ප්‍රභාසර. ඔන්න දැන් දැක්කා තුන් භූමියෝ ජයගෙන <laughs> සම්මේන්නේ බුද්ධ ස්වභාවයට අවදි වෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාසිත මතුවේ නැහැ. යන්න ඒක තමයි මේ කිරියසිත කියලා පෙන්වුවේ අර ඥාන සම්ප්‍රයුක්ත කුසල සිතත්. ඒ කියන්නේ මේකට කර්මයක් පනවන්න බෑ. ඒ අවබෝධය ඇති වෙනකොට කර්ම භූමිය බිඳ වැටලා හේතුඵල ධහමට එනවා. මජ්ජ සූත්‍රයට එනවා. අන්තවලින් මිදිලා. ඉතින් ඔහොම කියන්නේකෝ සූත්‍ර පැත්ත නේක නෙමේ ප්‍රායෝගික අත්දැකීම මේ දෙයක් කියලා දැනෙන්නේ නැති එකක් පොත කියලා දෙයක් දැනෙන්නේ නැහැ දෙක <laughs> ඒක ඒක හරියට හරිය අරනද ඒක අර පොඩි දරුවෙකුට දැනෙන සිතුවිල්ලම තමයි ඒකම තමයි අන්තිමට ඉතුරු වෙන්නේ අන්තිමට ආයෙ අන්තිමට ඉතුරු වෙන්නේ ඒක ඉපදිච්ච තත්ත්වෙම ගිහින් නවතිනවනේ බලනකොට එතෙන්ට එතෙන්ට <laughs> දාගත්ත ඔක්කොම කොහොල්ල ටික සුද්ධ කරලා දැම්මා වගේ වැඩක් වෙනවා අලෝ ගත්ත ටික කද්ද ටිකයි අරවයි මේවයි උද්ද කරලා දාලා ආයි පොඩි දරුවෝ වල hina වෙන්න එකක් වෙන්නේ නේ ගණන් ගානක්වත් නැහැ එතකොට පොඩි දරුවෝ hina වෙන්නේ ගණන් නැතු ඒ විදිහට තමයි ඉන්නේ අන්තිමට ඒතර ගහක් තියෙන මලක් තියෙන ඔක්කොම තියෙන පාරක් තියෙන හැබැයි හැබැයි තියෙනවා හැබැයි ඔව් ඔක්කොම අවබෝධයෙන් මිදිලා අවබෝධයෙන් මිදිලා සංකිතේ නිබ්බිදායි ඔන්න ඔකයි අවබෝධ කරනවා කියන්නේ අවබෝධ කරන ධර්මය දැන් හොඳට තේරුණා නේ අවබෝධ කරන ධර්මයක් අපි එහෙමනම් පස්සේ ආයි කතා කරමුනේ. තව පොඩ්ඩක් <laughs> බලමු. හොඳයි. ඔබතුමාගේ ප්‍රශ්නේ විසඳුණා කියලා අපි හිතනවා. එහෙමයි. තව ටිකක් හොඳින් නුවණින් අපි ඔක දානවා YouTube එකේ තමයි හොඳින් බලන්න. එතකොට අහනකොට තේරෙයි. හොඳයි. හොඳයි. හොඳයි. එතකොට කමටහනක් හැබැයි ඔබතුමාට ඉදිරිපත් කරපු කාරණා තුන තියෙනවා. හොඳයි. තේරුම් ගන්නවා. තේරුම් ගන්නවා.